තෙරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි ඔබ දැන් බොජ්ජංග ධර්මවල උතුම් ධර්ම හතරක් ඉගෙනගෙන තියෙනවා ඔබට මතක ඇති අපි කතා කළා ප්‍රීතිය ගැන සතර සතිපට්ඨානයේ සීහ පිහිටවාගෙන සමාධිය දියුණු කරගෙන විදර්ශනා වඩනකොට වීරියවන්ත කෙනාගේ හිතට ප්‍රීතියක් දැනෙනවා අන්නේ ප්‍රීතිය හිතට ඇති වුනහම ඒ ප්‍රීතිමත් සිත නිසාම එයාගේ කය සැහැල්ලු වෙලා යනවා. එයාගේ හිතත් සැහැල්ලු වෙලා යනවා. කයයි හිතයි සංසිඳෙනකට, සැහැල්ලු වෙලා යනකට. එයාගේ ඒ සැහැල්ලුව ධර්ම මාර්ගයේ විශේෂ රුකුලක් බවට පත් වෙනවා. එයා තවදුරටත් හිත විවේකීට නැඹුරු කරගන්නවා. තවදුරටත් එයා ධර්මයටම හිත යොමු කරගන්නවා. තවදුරටත් එයා නිකලසීම ගැනම කල්පනා කරනවා. තවදුරටත් ඒ වෙනුවෙන්ම සිහිය පවත්නවා. තවදුරටත් ඒ වෙනියම වීරිය පවත්වනවා. එතකොට වෙන්නේ යාගේ ජීවිතය තුළ ජීවිතේ පුරා කායික වශයෙන් විශාල සැහැල්ලුවක් යාට අත්විඳින්න ලැබෙනවා. මානසික වශයෙන් විශාල සැහැල්ලුවක් යාට අත්විඳින්න ලැබෙනවා. මෙන්න මේ සැහැල්ලුව චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ අංගයක්. අන්නේ නිසයි මේ සැහැල්ලු බවට පස්සද්ධි සම්බුද්ධංගය කියලා කියන්නේ. කායික ලොකු සැහැල්ලුවක් ඇති වෙනකොට යාට ගොඩාක් වෙලා භාවනා කරන්න පුළුවන්. මානසිකව ලොකු සෑහලුවක් ඇති වෙනකොට එයාගේ ජීවිතයට ධර්ම මානසිකාරය දෙන්න පුළුවන් කිසි අමාරුවක් නැති. බොහොම පහසුවෙන් එයාට ධර්මයේ සිහි කර කර දිවා රාත්‍රී දෙකේ අප්‍රමාණ සැනසෙල්ලකින් කල් ගෙවන්න පුළුවන්. මේක පින්වතුනි ධර්ම මාර්ගයේ වැඩිගෙන යන කෙනෙකුට ඉහළ මාර්ගඵල අවබෝධයට උපකාර වෙන අංගයක්. මේ සෑහළු බව තමන්ගේ ජීවිතය ඇති වෙනකොට එයා පංච නීවරණයන්ගෙන් පීඩා විඳින්නේ නැහැ. එයා නිදිමතින් අලස බවින් පීඩා විඳින්නේ නැහැ. සිත විසිරීමෙන් පීඩා විඳින්නේ නැහැ. එයාගේ හිත සංසිඳිලාම යනවා. මේ සංසිඳිලා යනකට තමයි කයයි මනසයි සංසිඳනකට ප්‍රීතිමත් සිතීමේ පින්වතුනි මෙයාගේ මේ සංසිඳීම ඇති වෙන්නේ. බොජ්ජංග ධර්මයන් හිතේ වැඩෙන්නේ එතකොටයි. චතුරාර්ය සත්‍ය ධර්මයට ඕමනා කරන හැටියට චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වෙන ආකාරයට කයත් සංසිඳින ඔයාගේ හිතත් සංසිඳින ඔයාගේ. ඉතින් මේ සංසිඳීම නිසා මේ ධර්මාර්ගයේ ගමන් කරන ආර්ය ශ්‍රාවකයා විරාගී සෝයක් සැනසිරිදායක සෝයක් ලැබමින් තමයි මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්නේ. ඉතින් මෙහෙම කෙනෙකුට මේ ධර්ම මාර්ගයේ දිනු කරගන්න ලැබීම කොයිතරම් ලොකු වාසනාවක්ද? මේක ආරම්භ කරන්න තිබෙන්නේ සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානෙන් ආරම්භ කරලා තමයි මේ සප්තබුද්ධංග ධර්ම දිනු කරන්නේ. චතුරාර්ය සත්‍ය ධර්මයේ ඉලක්ක වෙච්ච නැති භාවනාවක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නැහැ. උන්වහන්සේක ධර්මයේ හැම විටම පෙන්වා දෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ඉලක්කයක භාවනාවක්මයි. ඉතින් ඒ නිසා ඔබටත් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වීම පිණිස උතුම් පස්සද්ධිය ඇතිවීම පිණිස කායික මානසික සැහැල්ලුව ඇතිවීම පිණිස මේ බොජ්ජංග ධර්මයන් උපකාර වේවා කියලා අපි ඔබට ආශිර්වාද කරනවා.